රංජනගේ ජනරංජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ GSB රාණි පෙරේරා කියන්නේ හුදෙක් ගායිකාවක් පමණක් නෙවෙයි. ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලියට ඊටාම විශිෂ්ට ගීත 4000කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කර ඉතිරි කළ සංගීතඥවරියක්. ඇය පණ්ඩිත් රතනජංකර්ගේ කටහඬ පරීක්ෂණයේදී ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීමේදී ඒස්.පී. පෙරේරා යෝජනා කරේ දුව අපි දුවට රාණී කියලා කියමු කියලා යෝජනා කරා. ඇය රාණි වුණේ එහෙම. හැබැයි ජීඑස්පී රාණි වුණේ ඤෙයි සිනායි බසංජය. ඤෙයි ජී සිනායි එස් මොහිදීන් බෙක් සමග ගායනා කරපු. අපි දිගින් දිගටම මේ ජීඑස්පී රාණි ගැන මෙසේ වර්ණනා කරන්නේ ඇය සිංහල ගීත ක්ෂේත්‍රයේ කරපු විශිෂ්ට මල්වේ ජීඑස්පී රාණි පෙරේරා ඒ යුග ගීතය ගායනා කරේ එච්.ආර්. ජෝතිපාලයන් සමග. ඇය ජෝතිපාලයන් සමග ගායනා කරපු එකම යුග ගීතය ඇල් හේනි පැල්රකිද්දි කියන ගීතය හැටියට තමයි සඳහන් වෙන්නේ. මේ ගීතය හින්දි තනුවකට අනුව ගායනා කරේ ගීත රචනා කරේ කරුණාරත්න අබේසේකර. ජීස්පිරාණි ගායක ලෝකයට ප්‍රවිෂ්ඨ වෙලා කොලොම්බියා තැටිවලදී ස්වතන්ත්‍ර ගීත ගායනා කිරීමේ අවස්ථාව ලැබුණා. හැබැයි චිත්‍රපට ගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වුණාට පස්සේ ඇයට බොහෝ දුරට ගායනා කරන්න සිද්ධ වුණේ දෙමළ සහ හින්දි ගීත තනුවලට නිර්මාණය වෙච්ච ගීතවලට. ඇය සිරිසේන විමල වීරගේ අශෝකා චිත්‍රපටයෙන් තමයි චිත්‍රපට පසුබිම් ගී ගායනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතෙන් සිට චිත්‍රපට 37කට ඇය ප්‍රස්බිම්බී ගායනා කරලා තියෙනවා. එක කාලයක් අපිට මතකයි අප කුඩා කාලේ ඇය ධර්මදාස වල්පලත් නැති ගීත ඇතුළත් නොවුණු උන් දෙදෙනා ගායනා කරන චිත්‍රපටයක් නොතිබුණු තරම්. ඒ තරම් ජනප්‍රිය ගායිකාවක බවට ඇය පත්ව සිටියා. විශාරද ජයන්ත අරවින්ද ඔබත් ගුවන්විදුලිය හා දීර්ඝ කාලයක් සම්බන්ධ කෙනෙක්. මේ කොටා රෝඩ් එකේ ගුවන්විදුලියට තියෙන කාලේ තමයි ESB රාණි ගායන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. දැන් රතන ජංකර් පරිතුමාගේ ශ්‍රේණිගත කිරීමේදී ඒ ශ්‍රේණී ගායිකාවක් හැටියට අය තෝරා ගනු ලබනවා. එතකොට මේ ගායිකාව දැන් මේ ඇල්හේනේ පැල් රැකිදීගෙන් මේ හින්දි තනුවේ ගායනා කරපු ගීතයත් අනුසාරයෙන් ඔබ කොහොමද දකින්නේ ඇගේ ගායන කුසලතාව? ඔව් මේ ඒ කාලේ රුක්මනී දේවී බොහොම අපේ ප්‍රධාන ගායිකාව විදිහට හිටියානේ. ඇයට පමණක් දෙවෙනි ගිවට කමක් නැහැ ඉතින්. ඔව්. ඔව්. ඉතින් අනිත් එක මේ ඒ කාලේ අර හින්දි චිත්‍රපට ගීත නේ ජනප්‍රිය වෙලා තිබුණේ. ඉතින් අපේ ගලේ මේ ලංකාවේ අය මේ ගායක ගායිකාව කල්පනා කළේ හින්දි තනුව ගමු සිංහල වචන වලින් ගායනා කරමු කියලා. ඉතින් ඒක උඟාක් සාර්ථකත් වුණා. දැන් මේ ගීතය එහෙම ගීතයක් හින්දි තනුව සිංහල පද. ඔව් දෙක එකතු වුණාම ඊටාම ලස්සනට මේ ලස්සනට ගායනාත් කළා. ඉතින් මේ ඔය රතන්ජංගරුතු බෑන කාලේ ඉඳලා කියනවා නම් 950 විතර කාලේ ඉඳලා. කියන්නේ සෑහෙන ඉතිහාසයක්. ඔව් 50 දශකේ. 50 දශකේ. ඔය ඇත්තටම අපේ සිංහල චිත්‍රපට කලාව මේ ඉන්දියාව නිජබිම් කොටගෙන්නේ මේ නිර්මාණය වෙන්නේ. එතකොට සංගීත අධ්‍යක්ෂකවරු අපේ දෙමළ සංගීතඥයෝ එතකොට ගායක ගායිකාවෝ පවා ජික්කිලා, කේරානිලා, ජමුනා රානිලා, පී සුසිලලා වගේ අය තමයි මේ ගීත ගායනා කරන්නේ. එතකොට මේ දෙමළ අධ්‍යක්ෂකවරු ඉන්දියාවෙන්ම ගායක ගායිකාවන් තෝරගෙන සිංහල චිත්‍රපට ගායනා කරා වැඩි උච්චාරණේ. එතකොට එහෙම යුගයක රුක්මනී දේවී ඉතාම හොඳ රංගනයයි ගායනයයි නර්තනයයි මේ ඔක්කොම සහිතව ආවා. ඊට පස්සේ ඇත්තටම මේ දෙමළ ගායක ගායිකාවන්ගේ මේ මේ අධිරාජ්‍ය බිඳින්න පුළුවන් ගායිකාවෝ ගායකෝ හරි අඩුවෙන් ආවේ. එතකොට මෙන්න මේ රුක්මනි දේවියට පස්සේ අර ඔබ කිව්වාගේ ජීස්වි රාණි පෙරේරා තමයි ඉදිරියටම ආපු ගායිකාව හැටියට අපි ලතා හිමාව ඊට පස්සේ මේ මේ සිනමා ක්ෂේත්‍රයට පිවිසුනේ. විදේශීය ජන්මයක් තියාගෙන. ඔව් විදේශීය හැබැයි වෙනත් ජාතියක. වෙනත් ජාතියක. මේ බදුල්ලේ තමයි අය ජන්මලාභය ලබන්නේ. මේ පොලිස් නිලධාරියෙක් ඇගේ පියා ඉතින් මේ ලංකාවේ පසුව බදුල්ලේ ඉඳලා මර්දාන පොලිසියට ඔහුට මාරුවක් ලැබෙනවා ඊළඟට ඇවිල්ලා මේ මර්දාන බොරැල්ල ආශ්‍රිතව තමයි අය පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ ඉතින් එතකොට තමයි මේ අපේ ගවුස් මාස්ටර්ටත් මුණ ගැහිලා ගායන ලෝකයට එන්න වාසනාව පෑදෙන්නේ අපි තවත් ගීතයක් අහමු ජී.එස්.පී. රාණි පෙරේරා ගායනා කරපු ඉතාම විශිෂ්ට ගීතයක්. මම හිතන්නේ ජීස්පි රාණී පෙරේරාට ගායනා කරන්න ලැබුණු ඉතාම කර්ණ රසායන තනුවක්. එම්.ජී. සුගතදාස සංගීතවේදියා තමයි මේ සංගීතය නිර්මාණය කරන්නේ. පියදාස කරඬගොල්ල මම හිතන්නේ මේ මා දන්නා පමණින් නම් ඔහු ලියු එකම ගීතය මෙය වෙන්න ඕනේ. දැන් මෙය අර පඬිත් විමල් අබේසුන්දරයන්ගේ භාෂා ව්‍යවහාරයට ආසන්නව අර සංස්කෘත මිශ්‍ර භාෂාවෙන් ඉතාම මනරම් ගීතයක්. දැන් මధుකර බෘංග සමූහ විභූෂිත විකසිත පුෂ්ප කලාප සුගන්ධිත මනෝහාරගිරි ශිඛර අලංකృత රම්‍ය භූමි ධරණී. මෙවැනි සංස්කෘත මිශ්‍ර සිංහලෙන් ගීයක් පවඳිනවයි කියන එක මේ තරම් අර්ථපූර්ණ විදිහට පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් මේ පියදාස කරඬගොල්ල කියන රචකයා මම හිතන්නේ අපි අනුස්මරණය කරන්න ඕනේ මෙවැනි විශිෂ්ට ගීතයක් මේ 60 වගේ දශකයේ 50යි 60 වගේ ආසන්න කාලේ නිර්මාණය කිරීම ගැන. PSP රාණි මේ මේ අර දෙමළ ගායක ගායිකාවන් වැරදි සිංහල උච්චාරණයෙන් අර හිංගල භාෂාවෙන් ගීත ගායනා කරපු අවධියක දැන් මේ බලන්න මේ සංස්කෘත මිශ්‍ර භාෂාවෙන් මේ මැලේ ජන්මයක් ලැබපු ගායිකාව කොච්චර විශිෂ්ට ගීතයක් ගායනා කරනවද කියලා. දැන් මේ තනුව මම හිතන්නේ විශාල අරවින්ද වඩාත් ආකර්ෂණය කරපු තනුවක් මට පේන පෙනිච්ච විදියට මේ තනුව වගේම මේ මේ ශබ්ද අනුප්‍රාසය අර අකුරු අර මිශ්‍ර සිංහල එකට එකතු වෙලා ඔය ඒක ඇත්තටම ගීතයකදී මේ ගායන සුඛ පද නෙවෙයි නෑ නෑ ඉතින් ආයේ අපහසු පද ගායනා කරනවා ඊටම අපූර්වට මොකද හරිම අර්ථ රසයකුත් තියෙනවානේ ඔය අතර අනිතික මට මතක් වුණා මේ ගීත ගෝවින්ද පවා ඔව් ගීත ගෝවින්ද මතක් වෙනවා ගීත ගෝවින්ද අනිත් අතට ඒ වගේම විමල් අබේසුන්දර කිව්වා වගේ අනිත් අතට මේ එම්ජී සුකදදාසන්. අනේ තාමත් මතක් කළ යුතු කෙනෙක්. ඊටාම හොඳ ලස්සන ගීත රාශියක් නිර්මාණය කළ තනු නිර්මාණය කරලා අපිට දායාද කරපු කෙනෙක් තාම ජීවත් වෙනවා. වයස්ගතයි. අපි මේ වෙලාවේ සමරන්න ඕනේ එතුමා. ඔව් මම හිතන්නේ හොඳ ගුරුවරයෙක් නේ ගෝලබාලයෙන් විශාල පිරිසක් ගිරාගම සෞන්දර්ය ගුරු විදිහට මාත් එක්ක කටයුතු කළා මට මතකයි 970 ගණන් වල. හොඳට වායලිනේ වාදනය කරනවා, හොඳට මේ ගීතය මේ තනු රචනා කරනවා, හොඳ අර ඔබතුමාගේ වගේ හොඳ මේ ගුරුවරෙක්. දැන් බීවිත පෙරර වගේ අය මේ ජනප්‍රිය ගායකයෝ නුනට ඔවුන්ගෙන් අපේ ගීත වංශයේ සංගීත ක්ෂේත්‍රයේ සිදුණු සේවය මම හිතන්නේ මේ අපිට කියානිම කරන්න බැරි තරම් ජීස්පී රාණි ගායනා කරපු තව ගීතයක් අපි අහමු මං හිතන්නේ ඇගේ ගායනා අපි රස විඳින ගමම්ම අපි සිහිපත් කරන්න ඕනේ ඇය විශාල සංඛ්‍යාවක් ගායක ගායිකාවන් ගීත නිබන්ධකයින් ගීත ගායක මේ වගේම සංගීතඥයන් රාශියක් ගුවන්විදුලියට හඳුන්වා දීලා ඊටාම විශිෂ්ට ගීත සම්ප්‍රදායක් ගොඩනගපු කෙනෙක්. ඇය ගුවන්විදුලියේ සංගීතංශයේ නිෂ්පාදකවරයෙක් හැටියට පත්වීමක් ලැබුවට පස්සේ එවකට ඇයට වාසනාවක් හිමි වුණා ඍජ්වේ තිලකරත්න වැනි විශිෂ්ට පරිපාලකයෙකු සමග කටයුතු කරන්න. ඍජ්වේ තිලකරත්න කියන සංගීතවේදියා හැටියට අපි සඳහන් කරන්නේ ඔහු පරිපාලන නිලධාරියෙක් වගේම සංගීතවේදියෙකුගේ දැනුමෙන් යුක්තව මේ සංගීත මේ නිෂ්පාදකවරුන් පත් කරගත් ගන්න ඔහු සමත් වෙච්ච නිසා මම හිතන්නේ ගීත තරංගිනී ප්‍රබුද්ධ ගීත වගේම තවත් වැඩසටහන් ගණනාවක් ජීස් විදානේ නිෂ්පාදනය කර අලුත්ම ගීත රචකයින් පරම්පරාවක් ගුවන්විදුලියට සේන්දු වුණා මේකෙන් පස්සේ ඒ නිසා අද ගුවන්විදුලි තැටි කපඩාවේ ඊටාම විදග්ධ විශිෂ්ට ස්වභාවිත ගීත රාශියක් ඇගේ ශ්‍රමදායකත්වයෙන් අපට ලැබුණු ගීත හැටියට සඳහන් කරන්න ඕනේ. අපි තව ගීතයක් අහමු PSP රාණි පෙරේරා ගායනා කරපු. परम राम අපි උපුටාගත්තේ නලංගන චිත්‍රපටයෙන් ආර් මුතුසාමිගේ සංගීතය පද රචනා කළේ බෙනඩික් ප්‍රනාන්දු. අර අශෝකමාලා චිත්‍රපටයේ ගීත රචනා කරපු ගීත රචකයා. දැන් BSP රාණි පෙරේරාට ස්වතන්ත්‍ර තනු නිර්මාණය කරන්නට ලැබුණේ සංගීතඥයින් කීප දෙනෙකුට පමණයි. ඒ අතුරින් ප්‍රධානම කෙනෙක් තමයි එඩ්වින් සමරදිවාකර. දස්කම චිත්‍රපටයේදී ඇය ගායනා කර අතුරු වදුළු තුලේ කියලා ගීතයක් ඒක අප අවස්නාවට අපිට ඒක අද වැඩසටහනට තෝරා ගන්නට අපේ පරිගණකේ නැහැ ඒක නිසා අපි තෝරගත්තා මේ මුත්තුසාමි මාස්ටර්ගේ සතන්තුණු කීපයක් මේ නලගන චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර ආර් මුත්තුසාමි මාස්ටර් ඔබ කොහොමද දකින්නේ මේ ඊස් පීරාණි සහ මුත්තුසාමි මැලේ ජාතික කාන්තාවක් සහ <laughs> දෙමළ ජාතික සංගීතවේදී හැබැයි අපි ඉතාම ආදරයෙන් දනදගෙන රස විඳිනවා මේ ගීතය. මට මේ ටිකක් අප්‍රසාදයෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. ඔව්. මොහමඩ් ගවුස්, මුත්තුසාමි මේ වගේ අර සිංහල නොවන අය අතින් ඉතාම විශිෂ්ට තනු නිර්මාණ සංගීතේ නිර්මාණ වුණා කියන එක. දැන් ගවුස් මාස්ටර්ගේ ඒ ශෛලියක් තිබුණා. ඒ වගේම මුත්තු සාමගෙත් තිබුණා විශේෂ ශෛලියක්. ඒ ඒ ශෛලියෙන් තමයි මේ ගීතේ මේ මේ නිර්මාණය කළේ තියෙන පොයින්ට් එක. මේ මේ GSP රාණේ ලස්සනට ගායනා කරනවා. මේ ඔක්කොම එකතු වුණාම ශ්‍රේෂ්ඨ කෘතියක් විදිහට අපි අගය කරන්න ඕන. මම හිතන්නේ සිංහල සිනමාවට මුත්සාමි මාස්ටර්ගෙන් සහ GSP රාණි පෙරේරාගෙන් වෙච්ච දායකත්වය අපිට කිසිසේත්ම අමතක කරන්න බැරි තරම්. ධර්මයක් දුරට දක්ෂිණ ಭಾರತೀಯ රාගධාරී ක්‍රමයේ හැංගිලා වගේ තියෙනවා. ඔය හැබැයි ඉතින් අර ශ්‍රී ලංකේ අනන්‍යතාවකුත් ඒකට මතු කරලා තියෙනවා. දේශීයත්වයක් තියෙනවා. දැන් මම අහලා තියෙන දෙයක් තමයි මුත්සාමි මාස්ටර් සංගීතය කරනකොට ඒ පද රචනාව ලියවිලා තියෙන මේ ආකෘතිය බලලා දැන් මම අහලා තියෙනවා මේ මාතලන් චිත්‍රපටයේ සංගීතය කරනකොට අර දිනිදා උදය ඉර මුදුනින් නැග එනවා කියන කවි පෙළ තියෙනකොට ඉස්සෙල්ලාම ඒ ගායිකාවට හෝ ගායකාට කියනවා දැන් මේක සිංහල ශෛලියට ගායනා කරන්න කියලා ගායනා කරවල ඒක පාදක කරගෙන ඒ තනුව නිර්මාණය කරා කියලා. එතකොට අර සිංහල ඌරුව සහ නාද මෙයාගේ මේ ගී තනුවට මෙන් ඊටාම පැහැදිලිව નિરાයාසයෙන්ම ඇතුළත් වෙනවා. ඒ කාලේ පෙ උත්සාහයක් තිබුණානේ අර ජන ජන ගීතෙන් සංගීතයක් හදන්න ඕන කියලා නිර්මාණය කරන. ඒකටත් මෙතුමා උත්තරයක් දුන්නා. දායක දායක වුණා. දායක වුණා. ඔව්. දැන් අද අපි තෝරගත් අවසන් ගීතයත් මුත්සායි මාස්ටර්ගේ සංගීතය මේ කුරුල්ලු වැද්ද චිත්‍රපටය. එක්තරා ප්‍රමාණයකට අපිට අර දකුණු ඉන්දියානු ආభాෂයෙන් මිදෙන්න දරපු සිනමාවේදීත් රූපගත රූප කිරීමේ ගත කිරීමේදීත් මේ හැම අතින්ම අර සිංහලකරණයට නැඹුරු වෙච්ච සිනමා නිර්මාණයක් කුරුල්ලු වැද්ද. ඒ කුරුල්ලු වැද්ද චිත්‍රපටයට කරුණාරත් අබේසිකර ලියපු මේ ගීතය සංගීතය නිර්මාණය කරන්නේ ආර් මුත්තුසාමි ඊ.එස්.පී. රාණි පෙරේරා ගායනා කරනවා. සුපුරුදු පරිදි අදත් මා සමග වැඩසටහනට සම්බන්ධ වුණා විශාරද ජයන්ත අරවින්ද. අද ජනරන්ජනගේ නාද ශික්ෂණය අචලා ගුණසේකර ජනරන්ජනගේ නිෂ්පාදනය කළ සුරීකා පෙරේරා මම කියා